දැයි ශ්‍රද්ධාවන්ත පින්නත්නි කාලාන්තරයක් මුළුල්ලේ පාවිච්චි කරන ජීවිතයක අයිතිවාසිකම් පිළිබඳව තේරුම් ගැනීම අපි මේ උත්සාහ දරන අවස්ථාව එකට අවස්ථාවක් තමයි මේක. ඒකට විශේෂයෙන්ම ඥානවන්තව උත්පත්ති ලැබුවට පස්සේ ඒ ඥානවන්ත ජීවිතයට ගෝචර වෙන ඒ ජීවිතේ සතුට වෙන ප්‍රධානම කාරණේ තමයි විද්‍යාත්මක අවබෝධය. විද්‍යාත්මක අවබෝධය කියලා කිව්වේ ඕනෙම එකක් ගැන ඒක සකස් වෙච්ච ආකාරය ඒක නිරුද්ධ වෙන ආකාරය පවතින ආකාරය ඒවාට හේතු ආදී මේ විද්‍යාවෙන් සැලකනකොට ඒට අයත් නීති පද්ධතියක් ප්‍රධාන වශයෙන් තියෙනවා ඒතකොට දැන් අපි ජීවිතයක් ලබාගෙන කාලාන්තරයක් මුළුල්ලේ දුක් විඳින්න ආපු පිරිසක්. ඒත් ඒ පිරිස ඒ ආකාරයෙන් ආවේ මේ දුක නිදහස් වීමට ජීවිතය පීඩාවෙන් බේරා ගැනීමට කල යුතු දේ මොකක්ද කියන එක නොදන්නාකම තමයි ඒකට මූලික හේතුවනේ ප්‍රධානම. ඉතින් දන්නේ නැති වුණාට පස්සේ ඉතින් මොනවා හරි කරන එක කාගෙත් සිද්ධ. ඒක තමයි කරන් තියෙන්නේ. ඉතින් දැන් එයින් බේරා ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්ම සරියුත් ආම්දුරන් වහන්සේ ඒවා විස්තර වශයෙන් සම්පූර්ණව ඒ කොටස් එකක් නෑර ඔක්කොම අඩංගු කොල්ලා මතු කොල්ලා අරගෙන උන්වහන්සේගේ දේශනාවලට ඒවා එක්කාසු කළා. ඒ ඔක්කොම බුදු පියාණන් වහන්සේගේ අසා දැනගත් දේවල්. එතකොට හැම අවස්ථාවකදීම බුදුහාමුදුරන්ට ඒවා දේශනා කරන්න බෑ. නමුත් බුදු පියාණන් වහන්සේම දේශනා කළා ප්‍රකාශ කළා මේ ධර්මය විග්‍රහ කිරීමට නැත්තම් ඒක සුලමල සම්පූර්ණ අඩුවක් නැතුව කීමට එක්කෙනෙක් ඉන්නේ සාරිපුත්ත විතරයි. ඒතකොට ඒ විදිහේ ගෞරව සම්මාන ලබා උත්තමයි. ඒතකොට උන්වහන්සේගේ දේශනාව අපි අද මේ මාතෘකාව තබා ගත්තේ. ඒක ඊට කලින් මම දේශනා කරලා තියෙනවා. නමුත් දැනට ඉන්නේ අහලා නැහැ. ඒ කලින් තත්ත්වය තමයි ඒක අහලා තියෙන්නේ. එතකොට ඒක ප්‍රසිද්ධක සූත්‍රය කියලා මහා විශාල දීර්ඝ සූත්‍රය. දීර්ඝනිකායම කියන දීර්ඝ සූත්‍රය. ඒක චම්පා නුවර දේශනා කළේ සරිතාම්දුර 500ක් භික්ෂුන් වහන්සේලා ආ ඒ 500 කියන්නේ සාමාන්‍ය ගණනක්. මහා විශාල පිරිසක් ඉදිරියේ දේශනා කරපු සූත්‍රය. ඒ සූත්‍රයේ මේ දසුත්තක කියන පදය ආවේ එක කොටස් වශයෙන් 10 10යි. එකේව 10යි දෙකේව 10යි ආදී වශයෙන් ඒ වෙන් කරලා දෙන්නේ. ඒකට ධර්ම මේ ඔක්කොම මොනවාද? කෝටි ගණන් අප්‍රමාණ අසංකේය ගණන් ධර්ම ලෝක තියෙනවා. මේ ගුණකොල්ල වෙන්නේ ශරීරාමදුරු භික්ෂුන් වහන්සේලාට මේ ජීවිතයට වැද්ද දෙන පීඩාසහිත ස්වરૂපයන් ගෙන් ජීවිතය අයින් කරගන්න. උපකාරයට ගත යුතු ධර්ම විතරයි. එච්චර ගන්න. මේ මුළු ලෝකේම ධර්ම ගුලියක්. ධර්ම පොදියක්. ඒ වයින් මේ සත්‍යාගේ ජීවිතය සංවිධානය කළා, ගොනු කළා. කැටි කඩපු ධර්ම ගොනුවක් තමයි මේ සත්ව නාමයෙන් හඳුන්වන්නේ. ඒ ධර්ම ගුණය ඇතුලේ තියෙන්නේ මූලික ක්‍රියාකාරීත්වය තමයි ඇලීම. ඒ සත්‍ය සකස් වෙලා තියෙන සියලු කොටස් වල ඒ ඇලීම් ශක්තිය විතර නිරතුරුවම පවතී. ඒක නිසා සත්ත්ව නාමය ඒ හේතුවෙන් වැටුණා. එතකොට මේ සත්‍යය සසරට වැටිච්ච ඊටාම සියුම් අවස්ථාවේ ඉඳලා හොයනවා මේ පීඩාවන් පීඩාවෙන් බේරෙන්න මඟක්. ඒ පීඩාවෙන් බේරෙන්න මඟ සත්‍ය සසරට ඇතුල් වූ අවස්ථාවේ ඉඳලා තිබෙන තිබෙන ක්‍රියා තිබෙන හැඟීම. ਪਰ ඒ ඒ හැඟීම මතයි සත්‍ය ඉස්සරහට එන්නේ. නමුත් ඒ සත්‍ය ඒ ඕනකම තිබුණාට ඒක ඉටු කර ගැනීමට වනා කරන අවබෝධය තමයි යාගාව අදුපාඩුනේ. ඒ සතා ඒ එන ගමනේදී ඔහුගේ ජීවිතය ක්‍රියා කරන කොටස් තමයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා කොටස් තුනකට බෙදී. ওই විභව තණ්හාවේ කිව්වේ එයා ආසයි හින්ද කාම තණ්හා. ඒ වගේම ඒ තමන්ගේ අප්‍රමාණ ඕනෑකම් කැමති දේවල් ඉටු කර ගන්න කැමති. ඕනකම. නමුත් අවහිරකම් කරන අහිතකර දේවල් වලින් දේවල් සිදු වෙනවට කොහෙත්ම කැමැත්තක් ඒක විභව තණ්හාවයි කියලා ඒකට විශේෂයෙන්ම ඒවා නවත්තන්න යොමු වීමක් තියෙනවා. ඒතකොට දුකින් දෙවි ජීවත් වීමේ කියන එක තමයි ඒ අපේ කාගේ අපි කාසුරක් පවතී. එදත් ඕක තිබුණ අදත් ඉතින් මේ වේගීම සඳහා ක්‍රියාවට බහිර පුජ්‍යලයා විහිං එයාගේ අනිතාලම නැත්නම් ආරම්භය කොයි ආකාරයෙන් කල යුතුද කියන එක ප්‍රකාශ කරන මේ ශරීර හාමුදුරුවෝ බහුකාර ධර්මයක්. බහුකාර ධර්මයක් ගැන කතා. බහුකාරයේ කියලා කිව්වේ ඒකට අපරක් සීමා පරතරයක් නැතුව නිරන්තරයෙන්ම සිදුවෙන ක්‍රියාවක් තමයි මේ බහුකාර්ය ධර්ම කියන්නේ. බහුකාර්ය කියන වචنين කියන්නේ. ඒතකොට ප්‍රධාන වශයෙන්ම ඔය මේ මූලික ආරම්භයේදීම උන්වහන්සේ ඉදිරියට දැන්නේ නිරතුරුව කළ යුතු ධර්මයක් ගැන. ඒ මොකද්ද? මේ අප්‍රමාද කුසලයේ කුසල ධර්මයන්හි ප්‍රමාද නොවීම කියන එකයි ඇයි කියන්නේ. එතකොට කුසල ධර්ම කියන කොටම අර උන්වහන්සේගේ ආරම්භයේ ඒ වගේම උන්වහන්සේගේ දේශනාවට පරමාර්ථය ගැන බලලා ආරම්භය ගැන බලනකොට ඒ සෑම එකටම අවශ්‍ය මූලයේ මුල් කරුණ ශරීර කාම්තුරු පැහැදිලිව ඉදිරිපත් කළ තියෙන බව හොඳටම පැහැදිලි මේ වැටේ. ප්‍රමාද කුසල ධර්මයන්හි ප්‍රමාද නොවීම කියන එක එයින් පෙන්වන්නේ විතරම තමන්ගේ දුගී මගී යාචකාදීන්ට දම් දෙන්න ඕන ඒ මල් පහම් පුදන්න ඕන ඒ ආදී වැඩ ගොඩාක් අපිට හිතෙනවා මේ කුසල ධර්මයන්හි අප්‍රමාදය කියන වචනේ ඉස්සරහට එනකොට අපි එහෙම හිතන්නේ අපට හුරු පුරුදු වෙලා තියෙන්නේ අර විදිහේ ක්‍රියාදාමයකුයි කුසල කියන શબ્දයක් එක්ක. ඉන්හිහා අපි පුරුදු වෙලා නැහැ. ඒවා නරකයි කියනවා නෙවෙයි. ඒවා මේකට යාබද කරන්න නරකයි. ඒවා හොඳ හිත් පහල් කිරීමට උපකාර ක්‍රියා. නමුත් මේ කියන ඊට වඩා සියුම් එක. නිරතුරුව කළ හැකි දෙයක්. හැම අවස්ථාවකම සමාජ යහපතක් යහපත සලසන ධර්මයක් සිිතේ හැම වෙලෙම දරාගෙන ඉඳීම ඒ පසුබට වෙන්න බෑ කිව්වා. ඒකට කල් අරින්න එපා කිව්වා. ඒක නිර්තුරු කරන වැඩක් විය යුතුයි කිව්වා. ප්‍රමාද. ඒකින් වෙයි හැම වෙලෙම අපි බලාපොරොත්තු වෙනවා නම් දුකින් තොර වූ ජීවිතයිතියක් අපට එන නිකන් ලැබෙන්නේ නැහැ කොහෙන්වත්. ඒක හුරු වෙන්න. ඒක හුරු වීමෙන් ඒක ක්‍රියාත්මක වීමට අපි අනුබලයක් දෙන්න ඕන ජීවිතේට. ඒකේ ක්‍රියාත්මක වීමේ தত্ত্বය නිරතුරු බවටපත් වෙන්න නිරතුරුව ඒක හුරු කරලා හුරු කරගන්න. ඒකට මේ කුසල ධර්ම කිව්ව මොනවාද? තමන්ගේ සිතට පීඩාවක් දෙන මොනම හැඟීමක්වත් නොගෙන ඉඳීමට ඉක්මන් වෙන්න. ඒක පසුබට වෙන්න. ඒකද ඒකට අපේ ජීවිතය ඇතුලේ ඔయిత විරුද්ධව බලපාන ශක්ති විශේෂයන් බහුලව පවතී. ඒක ඇසට කනට නාසයට දිවට ශරීරය සම්බන්ධව මේ අයිතිව තියෙන ක්‍රියාවල් වල හැම එකම ඔය කියන ක්‍රියාව කර ගැනීමට ඉඩ නොදෙන ශක්ති ස්වરૂප ශක්ති ඒවෙන් ගැඹලා තියෙනවා. ඒකට කිව්වා කාම කාමයේ කියලා. අප ළඟ තියෙන රූපකාම, ශබ්දකාම ආදී අහන්න තියෙන ආසාව, බලන්න තියෙන ආසාව, ආග්‍රහණය කරන්, රස විඳින්න, ස්පර්ශ කරන් තියෙන ආශාව තමයි ওই කාම શબ્දෙන් කතා ඒ ආශාවයි කියලා කාම શબ્දේ ඉසේ කිව්වත් ඒකට අපි ආන්දමී කියන්නේ ඕකයි. ඒ වේගයක අපජන්‍ය අපතුල ඕවා කොයිතරම් බල සම්පන්නව කුමන මට්ටමක පවතිනවද කියලා අපි ඒවා පිළිබඳව කිසිම වැටහීමක් අපට නැහැ අප ගැන. ක්‍රියාවකට වැටෙනකොට අර ඒවා ඒ තියෙන බලවත්කම නිසා ඒ ක්‍රියාවත් එක්ක මානසික తত্ত্বය සුවදායක අන්දමින් පවත්වා ගැනීමට ඉඩ නොදෙන වේලයක් ඒවා ඇත්තේ ඇතුලින් එනවා. දැන් බලන්න ඕනේ කිව්වහම බලන ඉවරයක් නැත්තේ ඔක නිසා. අහන්න ඕනේ කිව්වහම අහලා ඉවරයක් නැත්තේ ඔක නිසා. එතකොට රස විඳීම ආග්‍රහණය කිරීම ස්පර්ශ කිරීමේ සීමාවක් නැත්තේ ඔක නිසා. එතකොට ඔය தත්ත්ව එකපාරට අපිට පූරලා අස්කරන්න බෑ. ඒක නිසා ඒක ගිලිහි යන්න. ඒක අයින් වෙන්න. ඒක දුර්වල වෙන්න. ඒක තියෙන සුවංකාරකම් හීන වෙන්න උපක්‍රමයක් තමයි ඒවා පාවිච්චි වෙන්න තියෙන ඉඩකඩ වසා දැමීම. ඒ වසා දැමීමේදී තමයි කුසල ධර්ම කියන අර නාමයට අයිති தত্ত্বය සිට ඇති වෙන්නේ. කුසල කුසල කියන්නේ හොඳයි කියන එකයි. වෙන වචනයක් ඒකට නැහැ. ඒ කුසල කියන ඒ හොඳයි කියන தත්වයට තමාගේ සිතවිලි පාවිච්චි කිරීම තමා සතු වැඩක්. කිසිම කෙනෙකුට බෑ කොල්ලන්න. කරන්න බැරි ඒ ඒ පුජ්‍යලයාගේ වේග එයාට විතරක් සීමා වෙලා. එතකොට ඔය තීන தত্ত্বය විශේෂයෙන් ප්‍රමාද නොවි ක්‍රියාත්මක කිරීමේ අගය වටන පෙන්වන සරියුත් සාම්දුරෝ ඔක මූලික තැනට දැම්මේ ඕක ඉස්සර ඕක ඔය පදනම උද නොව වෙන මොන ආකාරයෙන් කොච්චර ප්‍රතිපත්ති රැක්කත් ඒවා නිකන් මුණින් අතට හරවපු භාජනයට දිය දාන්න වගේ ෂඩක් වෙන්නේ. කන්ද හැම අවස්ථාවකම අර කුසල ධර්මයන්ගේ සිත පැවැත්වීම ප්‍රමාද වෙන්නේ දෙපැයි වේ. ඒකට අපි දැන් කුසල ධර්ම ගැන පුංචි නිදසුනක් ගත්තොත් දැන් තමාගේ හිත හිඳෙන සිද්ධියක් එක්ක තමාගේ සම්බන්ධය ඇති වෙනව සමගම අර හිත හිඳෙන කිව්වේ තමාට ඕනෑ මට්ටමට ඒක ගණ්ඩ යාමේ වේගය වැඩි වෙලයි අර හිදෙන தත්ත්වය උදා වෙනවා. ඒ හිදෙන්නේ මොකක්ද? හිතේ තේජස වැඩි වෙලා පිච්චන නිසා ඒ රිදෙනවා. ඒ අතුල පිච්චන. පිච්චන්නේ සිතේ තේජස් වැඩි වෙනවා. තේජස් වැඩි වෙන්නේ අරකට එක්ක ස්පර්ශය වැඩි වෙනවා. ඒකෙත් එක්ක මේ සම්බන්ධකම් වැඩි කළා. ඒ සම්බන්ධකමට අවශ්‍ය ප්‍රමාණයේ තේජස සිතෙන් නගිනකොට ඇතිවෙන පිච්ච. ඒත් දැන් අර එතන මූල හේතුව උනේ මොකද්ද? Tamanට ඕන හැටියට එය පවත්වා ගැනීමෙන් චේතනාව ඉදිරිපත් කරගෙන කාරණයට එළඹීමයි. ඒත් දැන් එතන එයාටම දැනෙනවා එයාට දැන් රිදෙනවා. ඒත් මේ පිළිබඳව සිතිවිලි යොදනකොට එයාට මේ හේතුව දැක්ක හැටි හේතුව දැක්ක හැටි එයා ඒකෙන් මිදෙන්න නම් කුසල ධර්මයක් හොඳ විදිහට සිත පවත්වන්න නම් Taman ඕනෑ විදිහට ඒක කර ඒක පවත්වන්න යාමේ බලාපොරොත්තු අයිව. එතකොට අපිට දොස් පවරන කෙනෙකුට කියන්නේ බනින කෙනෙක් ඉදිරියේ අපිට මේ අමාරු වෙන්නේ ඔය ඔය නීතිය උඩමයි මොකද්ද? එයා නොබැන ඉන්න මිනිහෙක්. එයාට ඕන ඉස්සරහ. නැත්නම් එයා නොබැන ඉන්න ඕන. නමුත් එයාට ඕනකම තියෙනවා බණින්. ඒක නිසා අනුන්ගේ කට ආණ්ඩු කරන්න යාමේදී සිද්ධ වෙන්නේ බැරි දේ කරන්න කියලා පුච්ච ගන්න. ඔන්න අපි නිදසුන් දෙකක් එන්නේ. ඒතකොට ඒෙන් වෙන්නේ මොකද්ද? හැම අවස්ථාවකම තමා ලෝකේ තනි වෙන්න. තමා ඒ ඔය එකකට අහු නොවෙන්න කියන්නේ. එතකොට කාමෙන් ආරම්භ කර කාමච්ඡන්දයෙන් ආරම්භ කරපු දුක උපායාසය දක්වා ජීවුනේ. ඒ පිච්චෙන තැනට ආපුවාම පොරොත්තුන දෙන අවස්ථාවලටපත් වෙච්චහම තමයි සිය දිනසාගන්නේ. ආසන්නසුත් ඒක ඔරොත්තු නොදෙන සත්‍යයට ඒ වේගය ක්‍රියාත්මක වෙලා අර ඉස්සෙල්ලාම කිව්ව පරිදේවේ කියලා ශෝක කියන්නේ රත් වීම පරිදේවේ කියන්නේ පැතිරීම ඔය ආකාරයෙන් ගිහිල්ලා මුළු ජීවිතය ඇතුලේ පවතින හැම අණුවක්ම රූප ශබ්ද ආදී මේ කොටස් පහට අයිති හැම අණුවක්ම අර පැත්තටම නැඹුරෙන් ධර්මයට ක්‍රියාකාරී වෙනවා. එතකොට මෙයාට බෑ කිසියම් පාලනයක් කරන්න ඒ ඊට අනුකූලව කියලා වෙන්න ඕන වැඩේ වෙන්න ඕන. කෝච්චියට වෙන්න තියෙනවා. දීපයි මොන හරි. ඒ කායාසේ අවස්ථාව වෙන්න ලකුණු. ඔව්. දැන් මේක එනවා ඒ මට ඉතින්. දැන් මේ කරුණු 10කින් මේ මුල් අධිවර විවුර්ත කරන අවස්ථාවේ මේ පෙන්වන්නේ ආ අවවාදයක් කරනවා. මුලින්ම කරනවා මොකක්ද අවවාදේ හැම වෙලේම මතක තියාගන්නේ අර තමාට සිදෙන මට්ටමට සිත යන්ට නොදී නවත්තා ගැනීම සම්පූර්ණයෙන් වග බලා ගන්නේ කියන එකයි අප්පමාදේසු කුසලේසු ධම්මේසු එතකොට ඒ කලවෙනිම කලවෙනිම ක්‍රියාව වශයෙන් පෙන්නවා ඒක බහුකාර ධර්ම බහුකාර කියන්නේ හැම වෙලේ බොහෝ බහුකාලිකී බොහෝ ක්‍රියාව බහුල වශයෙන් කරන්න ඕන. බහුල වශයෙන් කරන්නේ කියන්නේ ඒක පුරුද්දකට ගන්න ඕනේ කියන එක. ඒ බහුල වෙන්නේ පුරුද්ද සංවිධානය වුණාට පස්සේ. අන්න පළවෙනි කොටස. ඒ බහුකාර්ය ධර්මවලින් පළවෙනි එක තමයි ඔය කියන්නේ අපි දැන් විස්තර කළේ. ඊළඟට ඊළඟට බුදුහාමුදුරු පෙන්න මේ සරිත් හාමුදුරු පෙන්නනවා භාවයේ තබ්බ ධර්ම අතන බොහෝ කරන්නේ කිව්වා මෙතන භාවයේ තබ්බ කියලා භාවිතා කරන්නේ අන්නේ බොහෝ කෙලීමයි භාවිතා කරන්නේ කියන එකේ තියෙන මේ දෙකම පේන්නේ සබදතාවයක් එකක් හැටියේ එකයි කියලා කිව්වේ මොනවද බොහෝ කරනවා කියන්නේ කෙනෙක් කරන එකයි බහුලව කරන එකයි අනිත් එක මේ භාවිතා කරන ඒ භාවිතා කරන කිව්වේ මොකද්ද හැම වෙලේම පාවිච්චියට ගන්න එක්තරා දෙයක් මොකටද අර කිව්ව බහුකාර ධර්මයේ නැත්තම් කුසල ධර්මයන්හි තමන්ගේ සිත පිහිටවලා මුළු දවසම සැපෙන් යුක්තව කාලය ගත කිරීමට ඔහු විසින් නිරතුරුව පාවිච්චියට ගතියක් ඒ කියන්නේ හැම වෙලෙම යම් කිසි කෙනෙක් ඔය නිතර වැඩ කරනකොට යාලේ එල්සොප් පාවිච්චි කරනවා පාවිච්චි කරන්නේ නිතර මුණ පියාදා ගන්න ආදී ඒවල් ඒක නැත්තම් ඇනුම් වලයි යන්නේ සෑම තැනම මේ ඒවා පියන්න ගිහිලා කිනුට් වෙලා මහා අකරතැබ්බයක්. අන්න ඒ වගේ නිතර ඒ ලේන්සක් පාවිච්චි කිරීම නිසා Tamande තරහ ප්‍රමාණයක සැලසිල්ලට උපකාර වෙනවා ලේන්ස. සාදී පෙරාගෙන හැංගීම තියෙනකොට ඒක උපකාර. අන්න ඒ වගේ චිත්ත කුසල ධර්මයන්හි පිහිටවා ගැනීමට උදව් වෙන ධර්මයක් වශයෙන් පැවැත්මක් වශයෙන් භාවිතා කරන්න කිව්වා කායගත සති. කායගත සතිය කියුවාම දැන් අපේ මේ පොත්වල සඳහන් වෙනවා කායගත සතිය කියන්නේ කායි කේසා ලෝමානක දන්තා තත්ව මන්සන්නහරු අට්ටි නිංජා කියලා මේ ශරීරයේ තියෙන දෙතිස් කුණපයන් මෙනෙහි කිරීම කියන. ඉතින් ඕක සාමාන්‍යයෙන් ඔය නිකන් ඉන්න වෙලාවක ඔය ඔය කොටස් ටික අපිට සාමාන්‍යයෙන් 100ට නගාගෙන ඉන්න පුළුවන්. ඔය කාය ඔය දෙතිස් කුණපයන් පිළිබඳව ඒ හැඟීම වෙන එක. ඒක තමන්ගේ සිත ජීවිතය පිළිබඳව සංවේගය පහළ කිරීමට උපකාරයක් වශයෙන් මනස්කාරයට නැත්තම් සීකිරීමට සීපත් කර එක. කායගත සතිය කියන්නේ ඔක නෙවෙයි. කායගත සතිය කියන්නේ තමන්ගේ චිත ඒ වගේම ශරීර කියලා මේ දෙකක් තියෙනවා ක්‍රියාවටපත් වෙන්නේ. කාය කියන්නේ ක්‍රියාව. ශරීරයට කාය කියන වචනේ ශරීරය කියලා ගත්ත නිසා කියාගන්න එකක් නැතුව ඒක අස්සට දෙතිස් කුණට යන්න. ඒ කාය කියන වචනය ශරීරය කියලා අර්ථ ඉදිරිපත් කරපු වර්ධින් වෙච්ච එකක්. කාය කියන්නේ ශරීරය. ශරීරය කියන නම වැටුනේ මොකද්ද? මොකද? ඒකට අයිති ශරීරයයි මොකද්ද මොන ශරීරයද? ක්‍රියා ශරීරය. ඒ ක්‍රියා ගොඩක් ඇති ගොනෝටි කියන ශරීරය කතා ශරීරය කියනවා. ඒක ශරීරය. ඒ ශරීරය කියන්නේ මේකේ ක්‍රියාවල් ගොඩක් ඉදී. ඒක නිසා කාය කියන වචනේ එන්නම ඕනේ. එන්නම ඕනේ කියන්නේ අපේ නීතියක් නෙවෙයි. ඒක ආයිති නියම නිගමනයේ තීරණය ක්‍රියාව. ඒකට කායගත සතිය කියලා කිව්වේ ඒ තමන්ගේ චිත්ත ක්‍රියාව ශාරීරික ක්‍රියාව කියන මේ දෙක යන ක්‍රියාත්මක වෙන එතකොට ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව සිහිය පිහිටවන්න කිව්වා එතකොට දැන් අර කිව් බහුකාර්ය ධර්මය මේ කාර්යයේ මුදලට ගොනු වෙලා අනුපාදනය තුව ක්‍රියාත්මක වීමට මේ හැඟීම ක්‍රියාව ගැනීම ඒකාන්තයෙන්ම නිසිඵලදායි සිද්ධියක්. ඒකේ කායගත සතිය පාවිච්චි කිරීමේදී තමන්ගේ සිත වැටුනේ මොකක් එක්කද? දැන් මේ සිත වැඩ කරන්නේ කොහොමද? මොනවද මා අදහස් කරන්නේ මේ සිතේ ක්‍රියාත්මක වෙන්නේ මොන හැඟීම් එක්කද මේ සිත ක්‍රියාවේ ක්‍රියාත්මක වෙන්නේ දුක් දැන හැඟීම් මේකට එනවද එතකොට කියන්නේ මෙච්චර ගොඩක් අපි බලන්නේ කොහොමද කියලා කොට වෙනම විවේකයක් අරගෙන ඒ මුතුම නොවෙන්නේ සිත පහළ වෙනකොටම ඔය ඔක්කොම තත්ත්වම දැනගන්න පුළුවන් කොහොමද දැනගන්නේ Tamante එක සංසුන්ව පාවිච්චි කරන්න බැයි නම් එයා දැනගන්න ඕන. එතන මොකද්ද වල්පත් තියෙන්නේ. නොසන්සුන්කම. ඒ වාගේම සිතේ රිදුම්දෙන ගතියක් ආව හැටි දැනගන්න ඕන නොගැලපෙන ධර්මයක් මෙතන තියෙනවා. එතකොට ඔය ඔය සිත ක්‍රියාවක් ගැන කිව්වේ. ශරීර ක්‍රියා. දැන් ওই තරම් සිත නිරතුරුව බලන්න බැරි වෙන අවස්ථා එන්න පුළුවන්. නමුත් මොකද ඒක අර ප්‍රත්‍යඥකම උඩ. ඒකට සමාව ලැබෙනවා. ඒකට දැන් යම් කිසි කෙනෙක් ශරීරේ ක්‍රියාත්මක වෙන හැටි. බැලීම වැරදි ක්‍රමයෙන් ශරීරේ ක්‍රියාත්මක වීම නැවැත්වීම තකියන්නේ සීලේ. ඒ මොකද්ද? කලබලින් යන දෙස බලනකොට ඒ මොකද මට මේක මේ තරම් කලබල වුනේ? මෙන්න මේ කාරණේ නිසායි. ඒ කලබල වීම අර්ථ ශූන්‍ය වැඩක්. කලබලෙන් බැලුවට සංසෙන්නේ නැහැ. ඒත් ඒ අවස්ථාවේ වරද කරපුවාට පස්සේ වරද පෙන්වා දීමේදී දෙවෙනි වෙනි ක්‍රියාවක් කිරීමට අවස්ථාව එළඹෙනකොට ඒ විදිහට ඒ ක්‍රියාව කරන්න ඔහුට ඉඩ නොදෙන අයිතිවාසිකමක් එයාගේ ළඟම අර పూర్ව ක්‍රියාවෙන් එයාට පුළුවන් ලැබෙන. සතහන් එකට පාලනයක් කරලා දෙන්න. ඒකට වචනයක් කියන්නේ තමන්ගේ අදහසට එනකොටම අර එතන කායගත සතිය වුණ මේ ක්‍රියාත්මක වෙන්න යන මේ ශබ්ද සකස්ක ශබ්දේ පිටවීමේදී මොනවද මේ ශබ්දේ තියෙන්නේ කෙනෙකු හිත රිදෙනවද ඒක දැනගන්න නම් තමන්ගේ හිත රිදිලා නම් ඒක අහපු හැම දෙනාගේම හිත රිදිලා ඇති තමන්ගේ හිත රිදිලා නැතුව කතා කරනවා නම් ඒ අහන හැම දෙනාම නොරිදි සනසිලා ඒක අහනවා ඇති මෙතනින්මයි මාපකය නිම්ම මේ ඔක්කොම දැනෙන ඒක නිසා සරියුත් හාමුදුරුව කිව්වා නිරතර නිරන්තරයෙන් භාවිතා කරන ධර්මයක් වශයෙන් ඔය කියන කායගත පාවිච්චි කරන්න ඕනේ. ඒකට අපි දැන් සත්තු වශයෙන් ලෝක කොමකට ගොමින් තනි නමක් දුන්නත් මිනිස්ය වශයෙන් වෙන් වෙනවා අපේ හැඩේ. ඒ මිනිස්යෙන්ගෙනුත් කල්යාණ ප්‍රත්‍යඥය කියලා තව කොටසක් වෙන් වෙනවා. මේවා ඔක්කොම කල්යාණ ප්‍රත්‍යඥය. අන්ධ ප්‍රත්‍යඥය කියේ කවුද? කොපුව විතරයි මිනිසයා. ඇතුලේ තාම අර සත්‍ය ස්වરૂපේ විතරයි තියෙන්නේ. කරන්නේ මොකද්ද කියලා හොයන්නවත් සෑහීමෙන් සංසුන් වෙන සත්‍යයක් එයාගේ නැහැ. එයා අන්ධ උනේ මොකෙන්ද? ඒ අන්ධ ප්‍රත්‍යඥ කියන්නේ මොකෙන්ද? අර ප්‍රත්‍යඥ කියන්නේ මේ කෙලෙස් මතුවීම ඒ කෙලෙස් මතුවීමේ වේගය. එන් ලැබෙන පීඩනය නිසා වෙනත් එකක් ගැන හොඳ පැත්තක් ගැන හිතන්න ඒ අසරණ ඇත්තට විඩක් නොලැබෙන එකයි අන්ධ ප්‍රත්‍යඥ. ඒකත් ඇතුලෙන් කෙරිච්ච වැඩක්. මේ කල්යාණ ප්‍රත්‍යඥ කියන්නේ කාට? ඒවා කරමි. ඒවා ඩිංගෙන් ඩිං කුරුටු ගගා. දැන් හිතන්න. හිතන නිගමනයක් දෙන්න. නිගමනය දුන් කාරණයට අනුව පිළිපදින්න. මෙන්න මේ සීමා තුනට යම් කිසි කෙනෙක් වැටුණා නම් අන්න එදා ඉඳලා ඒ පුජ්‍යලයා කල්යාණ පුතන් ඇයි ඔහුට යහපත සලසා ගැනීමට ඔහු ළඟ ඉඩ තියෙන නිසා කල්යාණ නාමය හොඳ නාමය ඔහුට ලැබුණා. ඒත් ඒ පුද්ගලයාට මේ කියන කාරණය කරන්න බැරි කමක් නැහැ. නැත්තේ එයාට එයා ඉඩකඩ සලසගෙනයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මුකුත් නොදන්නාමින් හෙක් හැකියාවක් ඉල්ලගෙන කර්මාන්ත ශාලාවට ගිහිල්ලා කියන්නේ මොන තේරුමක් ගන්න නැති පුද්ගලයෙක් ඒ කර්මාන්ත ශාලාවට ඇතුළු වුණාට ඒ මිනිහා වටවිට බව බලබල ඉන්නව මුකුත් කරගන්න බෑ. එයා එහෙම හිතීම ඒ කිසිම වරදක් නෙවෙයි. ඒ මොකද? දන්නේ නැති. දන්න පුද්ගලය ඒ මනුස්සයාට ගිය වෙලේ ඉඳලා වැඩ තියෙනවා. අතිකාල වැඩක් තියෙනවා. මොකද? ඒ ගිහිල්ලා එතන කරන දේ දන්නේ. කල්යාණ ප්‍රත්‍යක්ෂණය කියන්නේ අන්නේ වර්ගයේ පුද්ගලයාට මොකක්ද ඒ වර්ගය? ජීවිතය හම්බ වුණා කලයුත්ත හොයාගෙන ඒකෙන් නිරත වෙනවා. නිරතුරුවම කරනවා. ඒ කරන්න පුළුවන් පුද්ගලයා තමයි මේ කායගත සතියදී. බුදුහාමුදුරුවෝ මේ ගැන වදාලේ ලෝක ධාතුවේ තියෙන දුකෙන් නිදහස් වීමට තියෙන උත්තරීතර සත්‍යයේ ක්‍රියාව නම් කායගත සතියයි. ඒ කිව්වේ අපට අමුතු අමුතු මේ දෙයක් ඈඳ ගන්න කිව්වේ නෑ. කෙරෙන වැඩේ Tamanට හිත කරද අහිත කරද කියන බලන්නේ. හිත කර අහිත කර කියන්නේ දුකට වැටෙන ක්‍රියාවක්ද සනසිල්ලට දුකෙන් නිදහස් වෙන ක්‍රියාවක්. ඒතකොට ඒ දෙක දැනගන්න Tamanගේ වින්දනයෙන් දැනගන්න. අර පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේ ඉන්ද්‍රිය මනසකාර කියලා සිතක් පහළ වෙන මූල ධර්ම හතක් වෙන්න. මේ ධර්ම හතේ පස්ස වේදනා කියන එක මූලිකයි. වේදනාවේ තියෙන සුඛ දුක්ඛ උපේක්ඛා කියලා වර්ග තුනක්. ඒ වේදනාවේ තියෙන වර්ග තුනේ අපිට දැනට පාවිච්චි කරන්න පුළුවන් සුඛය විතරයි. උපේක්ඛාවට එන්න තව ටිකක් අපි දියුණු වෙන්න ඕන. වේදනාවේ උපේක්ඛා වේදනාව ලබන්න. දැන් අපි සුඛ අපි සුඛ වේදනාව වශයෙන් අපි යම් යම් දේවල් පංචකාමයට අයිති වස්තු ඇසුරේදී ලැබෙන වින්දනයේ සුඛය කියලා කිව්වේ සුඛය නෙවෙයි සුඛය ලැබෙයි කියන බලාපොරොත්තුව පිළිබඳව තියෙන විශ්වාසය. එච්චර. ඉතින් තියෙන දුකක්. නමුත් යාගේ වෙරදානවා ලැබෙයි ලැබෙයි යන හැඟීම. මතු බලාපොරොත්තුවක් අර බලාපොරොත්තුවක් සපක් කියදී ඕක. එතකොට මේ කියන සුඛ වේදනාව කියන්නේ අමුතු ඔරොත්තු නොදෙන ගතියක් නෙවෙයි සුඛ වේදනාව කියන්නේ දුකක් නැතිකම පමණයි. දුකක් නැතුව සමාගයේ සිටවිල්ල ඒ කාරණෙත් එක්ක සම්බන්ධ වෙනකොට වෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ඒ තමන්ගේ ක්‍රියාව යන පැත්ත පිළිබඳව අවධානයෙන් යොදලා තේරුම් අරගෙන ඒක පිළිබඳව පාලනය නිශ්චිතව යොදා ගන්න. අන්න ඒකයි සමාගෙන් නිතර පාවිච්චි කරන්නේ පාවිච්චිට ගන්නේ කිව්වේ ඒ මොකද අර කිව්ව බහුකාර්ය ධර්මයේ වශයෙන් පෙන්නු කුසල ධර්මයේ සංවිධානය වීමට මේකේ කාන්තෙන්ම සහාය කරයි මේක සම්පූර්ණ උදව්වක් දෙන මේ උදව්ව නොහැර වෙන කිසිම උදව්වකුත් නැහැ සිත නිරන්තරයෙන් කුසල ආරම්භනේ පවතුන චිත්ත කුසල ආරම්භනේ පවතිනවා කියන එකේ නම මොකක්ද? ඒකට දිය කියන නම මහා නම්බුකාරණම. මොකද්ද? සමාධිය කියොත්. කුසල කුසල ආරම්භනේ චිත්තේ ඒකාග්‍රතාවය සමාධිය කියලා. ඒතකොට දැන් මේ කාටත් පේනවා ඇති, දැන් නැති වැටහෙනවා ඇති. තමන්ගේ රාජකාරී තමන්ට අයිති නියමිත මෙලොව වශයෙන් ජීවන මාර්ගයක් වශයෙන් කරන මොකක් කොනිස් කරන අවස්ථාවේදී සමාධියෙන් ඒක කරන්න පුළුවන්. සමාධියෙන් කරන්න පුළුවන් කියන එක මේක ඔක්කොම. නමුත් දැන් අපි සමාධිය දීලා තියෙන්නේ දීලා තියෙන මහා බරසාර අයිතිවාසිකම්. ඒක මේ ලේසියෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මහ පුදුම විදිහේ අයිතිවාසිකම්. එහෙම එකක්. හැම වෙලේම ඔය කියන ස්වરૂපයේ ජීවිතේ රැඳී පවත්වන්න යමෙකුට පුළුවන් නම් ක්‍රමයෙන් දිනු කොල්ලා එයා සමාජයෙන් යුක්තව ජීවිතේ සියලු ක්‍රියා කරන අතර සැපෙන් ඒ සියලු ක්‍රියා කරන පුද්ගලයෙක් බවට පත් ඊළඟට <clears throat> ඔය භාවයේ තබ්බ ධර්මය මේ කිව්වේ පරිඤ්ඤය පරිඤ්ඤය ධර්මයක් ගැන බුදුහාම පරිඤ්ඤය කියන්නේ පිරිසිඳ දැනගන්න පිරිසිඳ දැනගන්නේ කියන්නේ ඒක සුළු මුල දන්නවා. ඒ මොකද්ද මේ පරිඤ්ඤය ධර්මයක් මෙතෙන් ඉස්සරහට දැම්මේ? අර කිව් කායගත සති. අර තමන්ගේ ක්‍රියා සිදුවෙන ආකාර බලන පුජ්‍යලයාට පුජ්‍යලයාගෙන් අර බහුකාර්ය ධර්මයේ වූ කුසල ධර්මයන්ගේ සිට පිටුයි කියන ක්‍රියාව කෙරෙන්න උවමනා කරන ඉතාම පහසු සහය උපකාරය මේ පරිඤ්ඤය ධර්මයෙන් පෙන්න. ඒ මොකද්ද පරිඤ්ඤය ධර්මයේ කිව්වේ? තමන්ගේ සිත ස්පර්ශ වෙන්නේ ආශ්‍රවයන් සහිත වූ ඇල්ලීමකින්ද පස්ස සාස උපාදාන. කියන්නේ මෙච්චර නිදහස තියෙන අපට මේ කරගන්න. යමක් එක්ක ස්පර්ශ වේදනා කිව්වේ මං ඒ හිතන කාරණේ එක්ක. ඒකටයි පස්ස කියලා කියන්නේ. ඒ කියන්නේ ස්පර්ශයයි. යම් කිසි නිමිත්තක් එක්ක සිත ස්පර්ශ වෙනකොට හිතනකොට ඒකද කියන්නේ ස්පර්ශ. ඒ ස්පර්ශය අර ආශ්‍රව සහිතයි. ඒ කියන්නේ පැහැීමට සිත ඇතුලේ පැහැීමක් මතු කිරීම. මොකද්ද පැහැෙන්නේ? කාම භව විත්‍ය විඥා කියන හතරක් එක්කම වෙලා හැම වෙලෙම ප්‍රත්‍යඥ සිත පැහැෙනවා කියන්නේ උතුර උතර ඉතියි. ඒකෙන් තමයි මේ දිගට යාමට අර කාන්දම් සංවිධානය කරන්නේ. කාමයේ සංවිධානය කරන්නේ ඒකේ. ඒක සකස් කරන උපාදානය තියනවාද කියලා බලන්න කියන. ඒක අභිඤ්ඤය. දැන් පරිඤ්ඤය. පිරිසිදු ගන්නා එක. පිරිසිදු ගන්නෑ කිව්වේ හොඳට අවශ්‍යල බලන්න. මේ කියන්නේ උපාදාන ආසව සකස් කරන උපාදානය එයා ඒ වෙලාවේ සිත ක්‍රියාවට වැටීමේදී උපාදානය තියෙනවද කියලා බලන්න කියන. ඒ උපාදානය තියෙනවා නම් අර පැහි පැහි තිබිච්ච එකට තවත් ගව්වක් මේකෙන් ලැබෙනවා. ඒක හරියට අර පැහෙන එකට ගින්දර දාන්නවා. ඒ පැහිම නවත්තණ්ඩයි නවත්තන ධර්මතයි දුකින් තොර වූ තත්ත්වයක් ජීවිතය සංවිධානය වෙනවා. අන්න ඒක නිසා සංසාරේ කාලාන්තරයක් ගෙනාවු වූ පැහැමින් දුක් ගමින් කුච්චමින් නාන නාන ආකාරවල වද දෙමින් ආපු මේ පැහැෙන gati ආශ්‍රව හතර අඩු කරන්න හදන පුජ්‍යලයාට චරිතා බුදු දෙනවා යමක් එක්ක සිත ස්පර්ශ වෙනකොට ඒක විදහාට බලාගන්නේ උපාදාන ඒකත් එක්ක අල්ලලා තියනවාද කියලා සිත. අල්ලන්නේ නෙවෙයි. ඒකෙන් තමා බලාපොරොත්තු වෙන යමක් තියනවා. එයාව හොඳ කෙනෙක් කරන්න එයා බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඒ මිනිහා මාරු වැටේවා කියලා බලාපොරොත්තු වෙනවා. හොඳ කෙනෙක් කරන්න හෝ නරක කෙනෙක් නරක සිද්ධ වෙන්න හෝ ඒ වස්තුව ගැන තමා යමක් හිතුවොත් එතන උපාදානයි. ඒක ඇල්ලින්න. එතකොට දරුවන් ඉන්න මව්පිය. දරුවා හොඳ කෙනෙක් කරන්න උගසෙක් කරන්න ඔහුගේ අනාගතේ වාසනාවන්ත කරන්න හිත. එතකොට එහෙම හිතනකොට උපාදානයක්ද? ඔය ඒක ASCII තිනවා. ඒ උගත ඒ පුළුවන්කාරය ඒ හපන මගේ කෙනෙක් අන්න උපාදානේ මගේ කොටසක් ඒ ඒක නිසා මගේ දරුවා මෙහෙම වෙනවා. ඔය හැඳිනීමෙන් සිත පයින්නේ කිව්වේ අර කරුණක් එන්න ඕන තමන්ගේ නොවේ කියා. දැන් හඳුනන අතර හරියට හඳුනන්න. හඳුනන එක විතර. හඳුනන එක විතර මොකද? ඒ දරුවා නෑ සම්බදකම අපේ දරු මව් පිය තී නමුත් ඒ කවුද? පිට කෙනෙක්. එයා උගතෙක් වුණොත්, එයා පොස්ටෙක් වුණොත්, අපලෙක් වුණොත් එයා තමයි. මට මොනම දෙයක් අතේ ඉන්නේ. අයිලෙන් ඉඳගෙන ඉතින් අද උදාරු කියන්න පුළුවන් ඒක අපේ කොළුවෙක් ඒක අපේ එකා කියලා කියන්න පුළුවන්. ඒක කිසි වැඩක් නෑ. සමහර වෙලාවට ඒවට බැනුම් ආපු දෙමව්පියොත් ඉන්නවා එහෙම කියලා. කාගෙන්ද? දරුවන්ගේ. ඔය එක එක්කෙනායක ඕනේ නැති බෙහෙච්චකම් කියන්න එපයි කියලා ආන් මට්ටු මේ අවවාද කරපු අවස්ථා තියෙනවා. ඒ මොකද? ඇත්තන් දෙක ලැජ්ජා. අන්න එතකොට මේ දරුවා පිළිබඳව මෙයා හිතන්නේ කොහොමද? ඔව්. සසර දුක සසරට වැටි අන සත්‍යයන් අතරේ මේ කෙනෙක්. එයා අපේ ආශ්‍රේ මේ ලෝකෙට ආවා. දැන් මං එයා උදව් කරගෙන සසර දුකින් මිදෙන්න මා වැඩ බලා ගන්න. කොහොමද? එයාට අපෙන් කල හැකි සියලු දව කරනවා වගෙන ගෙන ගන්න හපංකම් කරන ඔක්කොම. එයාගේ මුදු බලාපොරොත්තු සතෙකුට අපි උදව් කරනවා. අපිට බොහොම ඉඩකඩ තියෙන නිදහසේ කරන්න පුළුවන් උදව් පින්කම මන්දගුවට. ඒත් එයා හොඳට සරුසාරෝ යාගේ ආහාර පාන ඇඳුම් පැළඳුම් ගන්න අතර දෙමව්පියන් දෙන්න කාඩි හොදි එක්ක බත් පොඩ්ඩක් කන ගමන් හිතනවා නම් අනේ තාත්තා අහවල හොඳින් ජීවත් මේ යන්තම් මේ බඩගින්න මුලා ගන්න යන්තම් පොඩ්ඩක් කන එයා මේ මේකේ කිසිම සම්බන්ධකමක් අන්න උපාදානෙන් දර වූ එක පැත්තක් තෝරයාගෙන් බලනකොට අර බහුකාර්ය ධර්මයට මේක ලොකු උපකාරයක් ගැන හැටි ඕකෙන් පේනවා. එතකොට ඒ දරුවන් පිළිබඳව විතරක් නෙවෙයි. ඉදරේ ඉන්න සතා හරි බලලා හරි කුසා මොන මොනවත් සතා ඒ ඒ සත්‍යං කෙරේ ඒ ඒ වස්තු තමාගේ සිතත් එක්ක ස්පර්ශ වෙනකොට අර පැහිලා දුක් වෙන සත්‍යයේ වේගයක් එන්නේ නොදී ඒක වෙන් කෙරේ තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වුණොත් තමයි පැහැන්නේ. කිසි පැහිල්ලක් නැහැ. මේ ඒ ඒ වස්තුත් එක්ක අර ආකාරයෙන් තමන්ගෙන් අයින් කරලා උපාදානයෙන් තොර වූ හැඟීමක් මතු කරගත්ත හැටි කුසලේසු ධම්මේසු කියන තත්ත්වයක්. කායගත සති හරියට හරිය. කිසිම අඩුපාඩුවක් නැහැ. යාගේ ක්‍රියාව හොඳට පෙනී මහා සුද්ධයි. පැහැදිලි දැන් මං විඳින්නේ මහා සැප අර කාලි හොදිත් එක්ක දම් දෙන තත්වයේද අනේ පිළිසිටුනා බවපත් වෙච්ච අවස්ථාවේ බුදුහාමුදුරේ හැව්වා දැන් කොහොමද එදා මුල් අවස්ථාවේ දම් දෙන තත්වයේ අද තමන්ගේ තත්වයක් ගැන කල්පනා කරනකොට මොනවද හිතන වෙනස ස්වාමීන් වෙනසක් නෙමෙයි මට තියෙන්නේ. මොකක්? මගේ ජයග්‍රහණය. මම කාඩි හොදිච්චෙක් යම්තම් බත් ටිකක් දන් දීමට තරම් තත්ත්වෙන්න බැස්සේ දෙන්න පුළුවන් තරම් දීලා මේ ඉතුරුලා තියෙන මෙච්චරයි කියන්නේ. නැතුව මම පරාජය වෙලා නෙවෙයි. දීලා දීලා දීමේ ක්‍රියාව මම කළා අන්තිමට ඉතුරුලා තියෙන හැටයි මේ පේන්නේ. ඒකෙන් මට පේනවා මං දීලා තියෙන කර්ම කොච්චරද අන්න ඒ වගේ මොන දුක ආවත් මේ දුක් විඳිනව මොකද මං දුක් විඳින්නේ දුකෙන් නිදහස් වෙන්න හැබැයි මේ අන අනවශ්‍ය දුක් නෙවෙයි ඒ පැමිණිච්ච එක ඒක බොහොම රසවත්ව මං විඳින්නේ මේ විදිහට කරපුවාමයි සසර දුකින් මිදෙන්නේ මේ දුකත් එක්ක මම විරුද්ධ වෙලා හිටන් ද්වේෂ සහගත සිතිවිලි පහල කරගෙන ලෝභ සහගත සිතිවිලි පහල කරගෙන මේක කලම්ම ගත්තොත් ඔය දුක් ගොඩේමයි මම. නෑ මට දැන් පේනවා මං දුක් නිවන කෙනෙක්. ඒ දුක් නිවන චිත්ත මට්ටම පාවිච්චි කරමින් අද මට ලැබිලා තියෙන අයිතිවාසිකම් මම පාවිච්චි කරමින් ජීවත් වෙනවා. ඒකට අද රැට මගේ ජීවිතේ හානි වුණත් වහම ජයග්‍රහණයක් ලැබලයි මම යන්නේ. මට ලැබෙන්නේ බොහෝම ලොකු සුදුසුයි කිව්වා. කියලා එයා නිරතුරු සතුට වෙන කෙනෙක් වෙන්න බුදුහමේ චරිතාඳුරු කියනවා ඒක පරිඤ්ඤය හොඳට පිළිසිඳ දැනගන්නේ මේ කොටස ගැන විශේෂ අවධානයක් යොමු වෙන්න ඕන මොකද්ද ඒ මං හිතන විදිය හරිද කියන එකයි ඔය පිළිසිඳ දැනගන්නේ කියලා හැම වෙලෙම පරිත්‍යාග කරලා හිතන්න පුරුදු වෙන්න. ඒක යාට අර කරයක්. මට මුකුත් නැහැ. ඔක්කොම බං දාන දාන શબ્දෙන් කියෝක. මේ පින්නතුන් තේරෙන ඇති. සැප ආකාර ආකාරයක් බුදුහාමුදුරුවෝ හැදුවේ. නමුත් ඒව කලම්මගෙන ඒ වෑන් සංගම රිද්දාගෙන වහගෙන කිසි වැඩක් මේ සත්‍යයක් උදා වුණා. නමුත් මේ වාදස බලනකොට ජීවිතය ඊටාම පහසෙන් සැපයත් එක්ක මිශ්‍ර කරන්න බොහොම ලොකු පහසුවක් තියෙනවා ජීවිතමක් නැතුව අර පොඩ්ඩක් අර කුරු නැති පැත්ත කුරු කරගන්නා එක විතරයි අපිට කරන්න තියෙන්නේ. ඒකට ඊළඟ ධර්ම වලට යන්න අපිට කාලය නැති 10 5යි තියෙන්නේ. ඒත් දැන් මෙන්න අපි ලෞකාර ධර්ම කිව්වා, භාවයේ තබ්බ ධර්ම කිව්වා, පරිඤ්ඤය ධර්ම. ඒකට මේ භාවයේ සබ්බ ධර්මය, පහුකාර ධර්මය සංවිධාන කරලා නිසිතෙන්ද ගන්න පරිඤ්ඤේ ධර්මය උපකාර කරන හැටි වැටහෙනවා. ඒත් දැන් ඔය ටික ඔය කිව්වේ කාරණා තුනයි. ඕකේ කියනවා 10ක්. තව තියෙනවා දෙකේව 10ක්, තුනේව 10ක්, දක්වාම කියලා 10ව 10ක් නමුත් ඒ ඔක්කොම අපි දැනගන්න ඕනද? දැනගන්න එක හොඳයි. ඒකේ සියුම් සියුම් පැති නමුත් මේ තුනෙන් උනත් ජීවිතේ පාවිච්චි කරන්න. ජීවිතේ සාර්ථක කරගන්න ඕන හැටි පුළුවන් තියෙනවා. දැන් ඉතින් ඕන අහන්න තියෙන ප්‍රශ්න හැවට කොහොමද? මොනවද අහන්නේ? දැන් කායගත සති කිව්වේ කායානුපස්සනාවේ කිව්වේ ක්‍රියාවට අනුව බැලීම කාය අනුපස්සනාවයි. ක්‍රියාවට අනුව බැලීම. කායගත සති කියන්නේ ඒ ක්‍රියාව ඒ ගත කියන්නේ යන. කොයි පැත්තටද මගේ මේ ක්‍රියාව යන්නේ? නරක පැත්තටද? හොඳ පැත්තට. ඔය දෙකෙන්ම අනුව බැලීම අර කල යුත්තේ. ඒක අනුව බලනකොට කායගත සතිය කියනවා. ඒ චිත්ත කියන්නේ ඇල්ලීම. ඇල්ලීමට අනුව බැලීම. කොයි ගානටද අල්ලන්නේ? දුරුලේ අල්ලනවාද? තද වෙන්න අල්ලනවාද? මිලිකල අල්ලනවාද? අවස්ථා තුනක්. චිත්ත කිව්වොත් අල්ලන ඇල්ලෙන්න. ලෝඩ් ගන්න. ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ රහතන් වහන්සේ ඒ තීන චිත්ත. නමුත් උන්වහන්සේ අල්ලනවා. අල්ලනවා. මොකක්ද අල්ලන්නේ? ආත්මාර්ථය නෙවෙයි පරාර්ථය ඇල්ලුවා. ආත්මාර්ථය අත්හැරියා පරාර්ථය ඇල්ලුවා. මොකද අල්ලන්නේ අල්ලනවා කියන්නේ ඒ ටික කාලේ අල්ලන්න මොකක් හරි එල්ලලා ඉන්නවා. ඒ එල්ලීම සිද්ධ වෙනවා ආත්මාර්ථයෙන් අයින් වුණා පරාර්ථයෙන්. අප කය කොටසක් නෙවෙයි. ශරීර කොටස. නේ ඒ ඔක්කොම එක්කාසු කොල්ලයි ක්‍රියා ගොඩක් නිසා ක්‍රියා ශරීරයේ කියන කවේ ශරීර නාමයෙන් ගත්තේ. ඒකට අර මහත්යා ඔය දැන් ජීවිතාම සිවුම්ව චිත්තක්ෂණ 17ක ආයු කාලයක් ඇතුළතදී ඇති වෙලා පැවතිලා නැති වී යන්නා වූ අර රූප කලාප නැත්තම් පරමාණු. හැදෙන පවතින බිඳෙන කාල සීමාව උඩ අප්‍රමාණයේ නියපොතු වල ඉඳලා. සකස් වල හැම තැනම මේ පරමාණු ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒක ක්‍රියාවට ක්‍රියාවන් අං කරනවා කියලා යහැවි. ඒකත් ක්‍රියාවක් තමයි. නමුත් ඒක අපට නොපෙනෙන හරිය. පෙනෙන හරිය දැනෙන හරිය වැටෙන හරිය විතරයි මේ බලන්නේ කිව්වේ මොකද අපේ හිත නරක් වෙන්නේ දැනෙන වැටෙන පෙනෙන කොටස් වලින්. අරයන් අපේ හිත නරක් වෙන්නේ නැහැ. මේවා මේ හිත නරක් වෙන කොටස් විතරක් Tamanට වැටෙන කොටස් අල්ලගත්තාම අන්න ඒකෙන් හිත නරක් වෙනවා. නරක දුක් වලට පැමිණෙන ශක්තිය දියුණු වීම නවත්වා ගන්න පුළුවන්. ඒකයි ඒක. ඔව්. ඒක තමයි සියුම්ම ගන්නකොට ක්‍රියා ගොඩක් තමයි ඒ ගොඩ තමයි මේ ගොනු වෙච්චාම ඒකට කියන ශරීරය. ඉතින් ඒක තමයි මේ සීල පැවතුම් තියෙන්නේ. ශක්තිය. ඉතින් ඒ ඒ ක්‍රියා උපකාර කරන තමයි මේ අනික් ක්‍රියා සංවිධානය. ඒ ක්‍රියාව නැවතිලා නම් මේ ක්‍රියම්. ඒකෙන් නිෂ්පාදනය වෙන ශක්ති ස්වરૂපය තමයි මේ নানা ආකාරවල බැලීම් කතා කිරීම හැරීම ආදී ඒවා පඬු උපකාර. නෑ එහෙම එහෙම යම් තරමක සමාව දෙන්න පුළුවන් වැඩක් නෙවෙයි මේක. එක එල්ලේම කියන්න ඕනේ ඒක කායයි මේක ශරීරයයි ඒක දුන්නට කමක් නැහැ ඔය ඉතින් ඒකනේ උගක් තියෙන්නේ කියලා කිව්වට එහෙම හරියන්නේ මේක එක එල්ලෙම තර්ක නොවෙන්න අතක්කා වචර වෙන්න ඕන අපේ ඔක්කොම කියමන් අර ඉතේ කිව්වොත් ඒක එහෙමම ඒක නිසා තේරවාද කියන්නේ ඒක ඔව් ඒකට ක්‍රියාවලියක් ඕක ඇතුලේ සිදු වෙනවා ඒක නිසයි ශරීරය කිව්වේ කියලා තෝරලා කිව්වොත් ඔව් ඒක නිසයි කොට කිසි වරදක් නැහැ. නමුත් ඒක තෝරලා දෙන්න ඕනේ. දැන් තෝරලා නොකිය මේ ශරීරයේ ක්‍රියාවක් නේ කියලා කිව්වට වරද්ද වටහා ගන්න පුළුවන්. ඒක නිසයි වෙන් කළා තෝරලා මිනිස්සු අමාරුවේ නොවැටෙන්න තමයි ඔය විග්‍රහය කෙරෙන්නේ. කොහොම හරි අතෙන් රින් ගන්න හදන්නකට. ඔව් ප්‍රධාන ක්‍රියාව දමා ගන්න ඕනේ නැහැ. ඇත්ත වශයෙන් මේකයි ප්‍රධාන ක්‍රියාව සිතේ තමයි. සිත නැත්තම් මේ කෙරුම් ඔක්කොම ඉවරයි. සිත තමයි අපි මේ එක්කගෙන යන සෑම තැන හැම ක්‍රියාවක්. ඒකම යොමු කරනවා. ඒක නිසා දමා ගන්න ඕනේ සිත තමයි පළවෙනි ක්‍රියාව. ඊට අනුවයි වචන, ශබ්ද, ශාරීරික ක්‍රියා සිතෝට ඒක නිකම්ම වැටෙනවා. එච්චරයි මම හිතනවා දැන් මේ පින්නත් පිළිස අර මේ ප්‍රශ්න වලින් යම් යම් අඩුපාඩුකම් තිබුණා නම් ඒවා සම්පූර්ණ කරගන්න මේ ඉඩ ලැබෙනවා. එතකොට දැන් මේ පින්නක් පිරිසක් දවසේ මේ යම් චිත්ත ජීවන කරන බලාපොරොත්තු වෙනවා නම් මේ ඉදිරියට ඒකට ඉතාම සහය දෙන ධර්ම කොටස් තුනක් තමයි විග්‍රහ වුනේ. මේ සාධන්නේ පින්නක් පිරිස ඒවා උපකාර කරගෙන මේ සුළු වෙලාවක් මෙහි කරනලා මේ භාවනාව කිරීමට ඉදිරිපත් වෙන අය ඊට ලෑස්ති වෙන්න ඕන මේ අපි විසින් දැන කියාගත්ත සාගත ධර්ම ශක්තිය කාන්තෙන්ම සමගේම අමාමා නිවන් පිට හේතු ඒවා දාගන්න ඒ වගේම අපි දැන් මේ අවස්ථාවේ කරන් යනව මේ උදාාර ක්‍රියාව දිස බලනව ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අනි ස්ථානවලටත් අපාපය සිදු කරනව ස්ථානවලට අදිභූත සියලුම දිව්‍ය රාජ සමූහයාත් නවින් නැසීමේ පරිලෝකයේ මෞපියාදී ඥාති වර්ගයාදී භූත පින්තුන්ද ලෝ සතුන්ද අපේ මේ උදාාර ක්‍රියාවට සහකාරය වෙත්වා අප පුරන්නා මේ ධර්ම ශක්තියේ සමටමත් අපටත් එකසේ නිවන් අවබෝධය පිණිස හේතු වේවායන් හිත ඇති කරගෙන කවුරු සාදු කියලා භාවනාව ආරම්භ කරනවා